අපේ ජීවිතයට සමීප අත්දැකීම් සමහර විට කලා නිර්මාණ ලෙස අපට හමු වෙනවා. මේ එවන් අත්දැකීම් එකතු වන ඉරිදා සංග්‍රහය. ඉරිදා සංග්‍රහය. ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රසභාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර නිර්මාණශීලී භාවවාහී ගුණයෙන්ද අර්ථ සම්පත්තියෙන්ද ශ්‍රවණ මාධුර්යයෙන්ද එසේම සුගායනීය වූ ගීත විමසා රස විඳිමු මේ ආරම්භ වන්නේ ඉරිදා සංග්‍රහයයි. රත්නශ්‍රී විජේසිංහ කවියාගේ අලුත්ම කවි පොත අතපත් වුණා. වස්සානෙන් පසුව තමයි ඒ කවි පොතේ මාතෘකාව පොතේ නම. වස්සානෙන් පසුව කියන කවි පෙළේ කවි කිහිපයක් තිබෙනවා. නමුත් ඉන් එක කවක් අද ඉරිදා සංග්‍රහය වැඩසටහනට එක් කරගන්නට කැමතියි. සිඳී ගිය ඔය දෑල මැරුණු මල්වල සුවඳ හීනයින් දකින හීනයක්මය නිල් වතුර අකල් රුදු නියඟයට බිලිව කෙකටිය පඳුර සොඳුර නුඹ වාගේම අහිමි විය මට ලොවට පෞද්ගලික අත්දැකීමක් පොදු අනුභූතියක් බවට හුපත් කොට තිබෙනවා. ඊටාම රසවත් අර්ථ සම්පන්න කවි ගණනාවක් වස්සානෙන් පසුව පොතේ ඇතුළත් වී තිබෙනවා. රත්නාශ්‍රී ගැන කීව නිසා අද මුල්ම ගීතය වශයෙන් තෝරගන්නේ ආචාර්ය අමරදේවයන් ගැයූ රත්නාශ්‍රී ලියූ ගීතයක්. මේ ගීතය තනුව නිර්මාණය කරමින් හේමන්තා අබේසේකර සමග ගායනා කළේ ආචාර්ය WD අමරදේව කලාවේදියාණන්. රාජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් නිසිති දුතුනේ වක්මල් කිනිත්තෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් නිසිති දුතුනේ වක්මල් කිනිත්තෙන් පලාපෙතිදඟන් ගෙලවට හංස පියාපත් සලමින් පලාපෙතිදඟන් ගෙලවට හංස පියාපත් සලමින් නුඹේ පායකින් සඳකඩ පහන පායනා රහස්පති තාරකාව මුමින් වී සරත් නුග ගැබ අන්නමාලි මහත අඟ පුෂ්පයන් දෙලා ස්වර්ණමාලි මහත අඟ පුෂ්පයන් දෙලා සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් සිරිත් පෙන් සිසිත සුතුනේ සුවක් මාතිනිත්ෙන් පොකුරට කලා වැව්දියේ උත්තල වෙලාගෙන ඇඟිලි පොකුරට අප්සරා විලම් සෙන්දොර සිනා නගනවා වලාහක දෙවිඳු කිසිවර ඇසින් බල බලා උතු දෙස සිතුරුනි විහාරය ළඟ අන්න හිඳිනවා සිතුරුනි විහාරය ළඟ අන්න හිඳිනවා සතර වරම් දෙවි මහරජ සතර අතින් නැයිදුන් සිරිත් පන්දි දිසි සුතනේ සියක් මනසින් පැතිදඟන් ගෙලවක හංස පියාපත් කලමින් ආලාපෙති දඟන් ගෙලවක හංස පියාපත් කලමින් ඔබේ පායකින් සඳකඩ පහන පායනා රහස්පති කාරකාව මුඳුන් වී සරත් නුග ගැබ කන්නමාලි මහත අගතෙක් පලන්දලා කන්නමාලි මහත අගතෙක් පලන්දලා සතර වරම් දෙවි මාවද සතර අතින් නැවිදි සිත්තන් ඉතිසි පුතුනේ සුවක් මාතිනිත්තන් සතර වරම් දෙවි මාවද සතර අතින් නැවිදි සිත්තන් ඉතිසි පුතුනේ සුවක් මාතිනිත්තන් කවිය විහඟ කුවැනි මායිම් කිසිත් නොතකයි යෙව්ගේනි යුතුෂෙන්කෝගේ අදහසක් මේ අදහස උපුට ගත්තේ ගිරිමුදුන මගේ නිවහන නම් වූ සුනිල් විජේසිරිවර්ධන ලේඛකයා මේ විද්වතානන්ගේ අලුත්ම කවි පොතෙන්. එහි ඇතුළත් වී තිබෙනවා ලාල් හෑගොඩ කවියාණන්ගේ කවියක්. ලපල්ලෙන් සෙවන වූ ශුද්‍ර දිය නාලිකා දහසක් ඇති. පෙඳ පාසි මීවන සැදුණු කුඩා තෙත් බිම සිතයි. මහා ගංගා සාදන කඩා හැලෙන දුක සිතේ සුන්දරය ඈතට ඒ කවිය මේ ලාල් හැගුණගේ කවියක් උපට ගත්තේ ලාල් හැගුණගේ පොතෙන් නොවේ සුනිල් විජේසිරිවර්ධනගේ ගිරිමුදුන මගේ නිවහන කියන කවි පොතෙන් කවියෙක්ගේ ගීතයක් මේ අතුල ජයදේව ඔහු 70 දශකයේ අගභාගයේ ඉතා කුඩා කවි ලියූ කෙනෙක් පුවත්පත්වලට ඔහු ලියූ ගීතයක් දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගායන වේදිනිය ගැයුවා මේ ගීතය සුරේෂ් මාලියද්දගේ තනු නිර්මාණයෙන්

ගඟ කොතෙන් ගැලුවම මොකද සඳ කොතෙන් හඳ කොතැන් පිපුනම මොකද පිපුන වග මල දන්නවා ගඟ කොතැන් ගැලුවම මොකද ගලන වග ගඟ දන්නවා සඳ කොතැන් දිලුනම කොතැන සිටියම මොකද නොබ ඉන්න බව මං දන්නවා හිතියෝ තමා මල් කොතෙන් පිපුනම මොකද පිපුන වක මල් දන්නවා ගඟ කොතෙන් ගැලුවම මොකද චමත්කාර ජනක වන්නේ යමෙකුගේ සිත තුළ කුළුඳුලේම පිළිසිඳින ආලයමයි. ජීවිත කාලය තුල කවර ආකාරයේ පෙම් බැඳුම්හි පැටලුණද යමකුට අමතක කළ නොහැක්කේද එයමයි. ඒ වනාහි දිවියෙහි වරක් පමණක් අත්විඳින ආනන්දයක්. කුළුඳුල් පෙම් පුවත යනු එවන් අසිරිමත් කාලයක කතන්දරයයි. මේ චූලානන්ද සමරනායක පරිවර්තනය කළ ඉවාන් තුර්ගේනිව් කියන ලේඛකයාගේ කුළුඳුල් පෙම්පුවත කියන මහා ගද්‍ය කාව්‍යයෙන් උපුටා ගත්තේ. ඒ අදහස සමග ඊතා පැරණි ගීතයක්. ඒ කියන්නේ මං පුංචි කාලේ ගුවන් විදුලියෙන් ඇසූ ගීතයක් ඉදිරිපත් කරන්නයි සූදානම් වන්නේ. මේ ගීතය කීප දෙනෙක් ගයා තිබෙන බව තමයි තියෙන සහතික වාර්තා අනුව පෙනෙන්නේ. කෙසේ වුණත් අප තෝරගත්තා ටියුන්ඩර් කඳනාරච්චි ඇතුළු පිරිස ගැයූ මේ ගීතය. අලුත් પરම්පරාවේ ඇත්තොනම් මේ ගීතය අහලා නැතුව ඇති. නමුත් පැරණි પરම්පරාවේ උදවියට මේ ගීතය හුරු ඇති. සඳහන් වන ආකාරයට මහාචාර්ය තිලක රත්නකාර ලේඛකයා තමයි මේ ගීතය රචනා කොට තිබෙන්නේ. ප්‍රේම කාව්‍යයක දක්නට ලැබෙන කලාත්මක ලක්ෂණයන්ගෙන් යුත් කලිඟු කුමරුන්ගේ කතා පුවත සිංහල ගද්‍ය සාහිත්‍යයේ දක්නට නොලැබෙන තරම් ඉතා රසවත් කාව්‍යමය සංකල්පයක් බව දැනුම් දෙනවා ආචාර්ය හොරණ වජිරඥාන හාමුදුරුවෝ ලියූ සටහනකින් ගුරුළු ගෝමි ප්‍රනීත සුළු කලිඟු දාවත නම් වූ ප්‍රථම සිංහල ගද්‍ය කාව්‍යය සුනිල් ආරියරත්න මහාචාර්යවරයා විසින් අප අතට පත් කළ අලුත්ම ශාස්ත්‍රීය පරිශන ග්‍රන්ථයයි. එය ඊතා මනරම් වූ කරුණු ඇතුළත් රසවත් පොතක්. ඒ පොතේ මේ සුළු කලිඟු දාවත සම්බන්ධව විමල් අබේසුන්දර ධර්ම ප්‍රදීපිකාව නම් වූ ගීත නාටකයේ සඳහන් කොට තිබෙනවා. ඒ වගේම මහින්ද දිසානායක මේ ගීපද රචකයා ගුණදාස කපුගේ නම් වූ සංගීතඥයාගේ තනුවකට ලියු ගීතයක්. මේ ගීතය ගායනා කළේ කරුණාරත්න දියුල්ගනේ. එහි සුළු කලිඟු දාවතේ ආభాසය රැඳී පවතින බවයි අපේ විශ්වාසය. Thank you. ඇසට අසුවන මාහිමි බමර සැනකෙලි මල් විලි ලසු ලැබුගිනි තවුලුනා සිත ඔබ මගින් වෙන්දුදිනි ඇසට අසුවන මාහිමි බමර සැනකෙලි මල් විලි වෙනස් නොලැව් කිනි ඇවුලුනා සිත ඔබ මගෙන් වෙනු දිනේ විසුල පිනිකර සද සුලන් වැද පර පරින් හෙස මගින් විදුම් දවුණු මොහොත ඔබේ වස මත නැගී සිටියට ඇසට අසුවන වායිමේ බමර තන කෙලි මල් විලේ ලසුලවු ගිනි ඇවුලුනා සිත ඔබ මගින් වෙලී දිනේ සතර අත කෙටි විවිධ විකසිත මලේ මල්වි මම නයුරු දැක සතර අත කෙටි විවිධ විකසිත මලේ මල්වි මම නයුරු දැක ඔබේ ලවනත සදුලමි විත මත්ලා මත් සයි මගේ සිත ඇසට අසුවන මායිමි බමර තන කෙලි මල් විලේ ලසු ලැබුගිනි ඇවුලුනා සිත ඔබ වගින් වෙන්නේ ඇසට අසුවන මායිමි බමර තන නසුලව පිළි ඇවුලුනා සිත ඔබ මගින් වෙන්නු මුළු ලෝකයම පරිසරය අනුව දේශගුණය කාලගුණය අනුව විපරීතයන්ට භාජනය වී පවතිනවා පරිසර විනාශයත් සමග පුද්ගලික ජීවිතය ප්‍රජා සමූහ සමාජ ජීවිතයට අනවින කැටිලා තිබෙනවා එබඳු අවස්ථාවල ඉන්දියානුවන් ಭಾರತೀයයන් දෙවියන්ට කතා කරනවා. දෙවියන් ආමන්ත්‍රණය කරන ගීත ගයනවා. ලෝකයේ වෙනත් ආගමිකයන්ද ඒ ඒ සංස්කෘතීන් අනුව එසේ කරනවා. අප දැන් තෝරගන්නේ අනුරාධා පෞද්ගල් ගැයූ භජන් ගීතයක්. මෙහි සංගීතය අරුණ පෞද්ගල් විසින් නිර්මාණය කොටයි තිබෙන්නේ. අපි රස විඳිමු මේ හනුමාන් භජන් ගීතය. Thank you. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනිත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දිල්කා විමර්ශනී හඳුබලයි පෙරවරු 9 පසුවී